බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ Zoom එකේ දෙකේම ප්‍රශ්න අහලා තියෙනවා මම YouTube ටික ඔබ වහන්සේගෙන් ඉදිරිපත් කරන්න මුලින්ම පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව විදර්ශනා කරන ආකාරය පහදා දෙන්න. පසුගිය දවසකත් ওই ප්‍රශ්නේ අහලා තිබ්බා. ඇත්තටම සක්මන් භාවනාව කියන්නේ විදර්ශනාවක්ම තමයි. මොකද කායගත සතිය කායානුපස්සනා සතිපට්ඨානය යටතේ ඒක විස්තර කරන්නේ ඉරියාපත මානසිකාරය හැටියට. ඒතර ඉරියාපත මානසිකාරය කියන්නේ සක්මන් භාවනාව විතරක් නෙමෙයි අනෙක් ඉරියව් හැසිරවීම පිළිබඳව අපිට ඉරියාපත මානසිකාරය පවත්වන්න පුළුවන්. ඒ ඉරියාපත මානසිකාරයේ එක කොටසක් තමයි සක්මන කියලා කියන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති ඇවිදිනකොට මම ඇවිදිනවා කියලා දැනග. ඒත් ඇවිදිනවා කියලා දැනගෙන ඇවිදිනවා. එතකොට එතන සතිය පිහිටනවා. ඊට පස්සේ ඒකත් එක්ක සම්පජඤ්ඤයත් එකතු වෙනකොට ඒ ඇවිදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය අපිට විග්‍රහ කරගන්නට පුළුවන්. තමන්ට කකුල ඔසවන්න සිතුවිල්ලක් ඇති වෙන හැටි ඒ සිතුවිල්ලත් එක්ක කකුල එසවෙන හැටි ඊට පස්සේ ඒක ඉදිරියට ගෙනියන්න සිතුවිල්ලක් එන හැටි ඒකත් එක්ක ඉදිරියට යන හැටි, පාත් කරන්න ඕන කියලා සිතුවිල්ලක් එන හැටි. දැන් මේවා මුලදී අපිට වෙන වෙනම පේන්නේ නිකම්ම යන්න ඕන කියලා හිතනවා කකුල් දෙකම පටපට ගාලා ක්‍රියාත්මක වෙනවා යනවා. අර ඇවිදිනෝයි කියන සතිය ඇති කරගෙන ඊට පස්සේ ඒ සතියෙන් යුක්තව මොකද්ද මෙතන වෙන්නේ කියලා නාම රූප ධර්මයන් පිළිබඳව අවදියෙන් අවධානයෙන් વિચારපූර්වක හිටියොත් තමයි ඒ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මේක නිකන් යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා. දැන් මොදුකාංග වලින් සකසලා තියෙනවා මේවා මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා. ඊට පස්සේ අර අනෙකුත් දෘඩාංග ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට දෘඩාංග ටික මේකට සහාය වෙනවා. එතකොට මොදුකාංග වලින් මේක ක්‍රියාත්මක වෙන්න ඕන රටාව හදලා තියෙනවා. ඊට පස්සේ විද්‍යුතයෙන් මේකට ශක්තිය දෙනවා. එහෙම වුණාම රොබෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්න වගේ මේ කය සහ සිත ඒකට එන චේතනාවේ බලයත් එක්කලා සක්‍රිය වෙන හැටි. ඉතින් ඒක නිකන් අපි විස්තර වශයෙන් අහලා ඒක නිකන් කටපාඩමින් කියව කියව දැන් ඔසවන්න හිතෙනවා ඔසවනවා ගෙනියන්න හිතෙනවා ගෙනියනවා එහෙම කරන්න ගියොත් ඒක නිකන් විකාර රූපී වෙනවා. එහෙම නෙමෙයි ඉස්සල්ලා මේ තමන් කකුල් දෙක ඔසවමින් තබමින් යන ක්‍රියාවලිය ගැන පූර්ණ අවධානය යොමු කරගන්න පුහුණු වෙන්න ඕන. එහෙම පුහුණු වෙලා ඊට පස්සේ ඒක තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය විග්‍රහ කරගන්න උත්සාහ කරනවා. එතකොට තමයි ඒක විදර්ශනාවක් හැටියට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, පරමාර්ථ වශයෙන් දකින්න පුළුවන්.